ඒවල මේ අපේ අපේ හිටපු මිනිස්සු මේ හනමිටි අදහස් නෙමෙයි මේව ඉදිරිපත් කළේ. ඕකට හේතුව මම කියන්න. ඔය කොළු ගැටේ ඉන්න රාගයෙන් මත් වෙච්ච කොළු ගැටේ. මැරිලා ගිහිල්ලා උපදිනවා මදන කියන යක්ෂ ගෝත්‍රේ. අහලාද මදන කියන මදන කුලප්පු හැදිලා කියලා කියන්නේ. මදන යකාවේ හැදිලා කියලා කියන්නේ. මදන කියලා යක්ෂ කොට්ටාසයක් ඉන්නවා. ඔය බොරු නෙමෙයි පිටු. ඔය බොරු කියපු දවසට අපේ ජාතිය ඉවරයි. මේ ආර්යයන්ගෙන් පැවතගෙන එන දේවල්. ආර්යෝ කවදාකවත් එපා කියන අයින් කරා නම් අද ලංකාවේ ওই සංස්කෘතියක් තියෙන විදිහක් නැහැ. මොකද ආර්යයන්ගෙන් පිරිලා ඉතිරිලා ගිය රටක් මේ අනුරාධපුර යුගය වෙනකොට. රහතන් වහන්සේලා හිටපු තැන. එතකොට එහෙම උනේ අර මදනියස්ස ගෝත්‍රයේ උපදින එවුන් කාන්තාවන්ට බැල්ම දාගෙන ඉන්නේ. උන්ට දැන් අර ශරීරයක් නෑ. ශරීරයකට ඇතුල් වෙන්න බලාගෙන ඉන්න අර සැපත විඳින්න. හැබැයි උන් කුණු හොයන්නේ. කුණු ගොලකට ඇටච් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි වසී වලට මොනවද දාලා දෙන්නේ. ඈ නව දොරෙන්ම ගන්න ජරාව, සෙරප්පු කුණු. කබ, හොටු, කක්ක. ඔකේස් හරි මො වගේ දේවල්. ඒ පුච්චලා ගුලියක් හදලා ඒ ගුලිය ඒ ගුලිය තමයි මතුරන්නේ. ඒ ගුලිය මතුරනකොට මොකද වෙන්නේ? අර මදන යස ගෝත්‍රයේ ජාජාර යකෙක් කයිලා අරකට අරකට තේන්දු වෙනවා. ඊට පස්සේ ඕක දෙනවා බොන්න. බොන්න දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ඕවා මහා පාප කරනවා. කෙලින්ම අපාගත වෙනවා. මේ මන්තර පොත්වලම ලියලා තියෙනවා නොකරන පුතා අපායට මුල් වෙයි කියලා. ඒව ගැන දන්න ඒ ගුරුවරු ලියලා තියෙන දේවල් මේ. නමුත් ඕවා හොයන්න බලන්න නැතුව ඕවා මේ නිහිනයන්ගේ දීනයන්ගේ අතට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඈ ඒවා කරනවා. ඒවා කළාට පස්සේ අරවා ගිහිල්ලා මොකද වෙන්නේ? මේ තැන් වල තැම්පත් වෙනවා. ඒවා තැම්පත් වුණාට පස්සේ ඒක තැම්පත් වෙනවා කියලා කියන්නේ අර අර මදන යක්ෂයා ගිහින් අර මදන යක්ෂයා හෝ එහෙම නැත්නම් මේ මොහිනී දිස්තිය. ඔය දේවල් ඇත්ත. ඒ කියන්නේ අර විශේෂිත ගෑනු මැරලා ගිහිල්ලා මොහිනී කුලකේ තමයි උපදින්නේ. ඉතින් ඕක ඇත්ත. විදේ හැදිට ගෑනු නැද්ද? ඕන තරම් ඉන්න උන් මැරලා ගිහලා උපදින්න මොකද? උන් කාමයේ ඒ ඒකම අරමුණු කරගෙන ඉන්නේ. උන් මැරලා ගිහලා උපදින්නේ අර මොහිනී කියන යක්ෂ කොටස. එතකොට මිනිහෙකුට මොකක් හරි දී ගන්න ඕන නොත් එහෙම කාවද ගෙන්න ගන්න. මොහිනීව. ඇයි හරි කැමතිනේ අස්සකට රිංග ගන්න? දැන් ගිහිල්ලා අර මෙතන තැම්පත් වෙනවා. මෙතන තැම්පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඕක පිළිකාවකට හැරෙනවා. අන්තිමට. මොකද මේක උඩ මස් දළු දාන පටන් ගන්නවා ඊට. අරයා ඊට පස්සේ අර මයින්ඩ් එක කන්ට්‍රෝල් කරනවා මෙතන ඉඳගෙන. ඊට පස්සේ අර බල්ලෙක් වගේ කරන කියන දේ කරනවා. අර ගෑණි මොකද්ද කරන්නේ කියන්නේ ඒක කරනවා කියලා. බල්ලෙක් වගේ. එයාට අර මිනිහා මොකද්ද කරන්නේ ඒක කියන දේ කරනවා. එතකොට වැඩි දරුවෙක් වැඩි වියට පත් වෙනකොට තනි කරන්න එපා කියන්නේ ඒකයි. මොකද දරුවෙක් වැඩි වියට පත් වෙනකොට ඇඟේ තියෙන කුණු දහ ජරාවක් එකපාර පිට වෙන්නේ. අර මදනයක් හරි කැමති එතන. ඇයි ජරාවක් තියෙන වෙලාවේ ඇඟට රිංග ගන්න හරි ලේසි. ඒ දනුණි යන්න එපා කියන්නේ ඒකයි. ඒ කාලේ රෙද්දට රෙද්ද හැටනේ යන්නේ. නැත්තම් ගවුන්නේ යන්නේ. ආලදමක් එන්න එච්චර තමයි. මොකද ඉතින් රෙඩි පොටක් අතේ රිංග ගන්න බැරි කම නැහැ නේ මදනයක් යන්නේ. අර ඒ දන් දකුණින් පයින්නකොට මොකද වෙන්නේ? අර ඒ උන් ගිහිල්ලා ඒක තමයි කියන්නේ. ඒ උන්ගේ දිනන කාමුක ආසාවට උන් ගිහිල්ලා ඉන්නේ කොහෙද? අර ඒ දඬු ආක්ෂේ ඉඳගෙන මෙහෙම බලාගෙන ඉන්නවා යනවා. හිතලා බලන්න මම මේ කියන දේවල්. ඈ ලා මේ දැන් ඕනේ තරම් මිනිස්සු ඉන්නව නේද ගෑනු යන දිහා බලලා සොයන් ඉන්න නේද? ඔයගොල්ලෝ අහලා එයාගේ ඕනේ තරම් ඉන්න. ඒ තරම් මේ කාමකෝ බර වෙලා හිතා ගන්න බෑ ඒ தත්ත්වේ. ඒ තරම් හිත කාමකෝ බර වෙච්ච පිරිසක් මැරලා ගියාම කොහෙද උපදින්නේ? ඒ වගේ තැන්වල. දැන් ඊළඟ ඒ දරු ඒ දරු අස්සේ ඉල උඩ බලාගෙන ඉන්නවා කාන්තාව යනකොට. හරි ආසයි. තොටයකා කියලා කියන්නේ මේ නිකන් නෙමෙයි. තොටු පොලේ තමයි ඉන්නේ. ඇයි? ගෑනු නාන දිහා බලාගෙන. කාමයේ කාමයේ මුදුන්පත් වෙච්ච මිනිස්සු. කියලා මැරලා ගිහලා උපදින කොටාද. මේවා ඔබට කියන්නේ ඔබ මේ මේ තවත් ලෝකෙකට ඇදලා යන්නේ නෙමෙයි. ඔබට රාගයෙන් හිටියොත් මොකද වෙන්නේ කියලා පෙන්වන්නේ. ද්වේෂයෙන් හිටියොත් මොකද වෙන්නේ කියලා පෙන්වන්නේ. දැන් මේ වහලා ඔබ කරන්න ඕනේ ආනේ අපි තවත් තොවිල් කරමු කියන එක නෙමෙයි. මේ ධර්මයේ සම්මේ කරලා පුළුවන් තරම් මේ රාගය, ద్వේෂය, මෝහය ඡය කළා දාගන්න. මේ විශ්වයේ තියෙන සනාතනික ධර්මයන් මේවා. මේවා කාටවත් නවත්තන්න බෑ. මේවා කාටවත් බොරුයි කියලා කියන්න බෑ. අන්න එතකොට මොකද නර ළමයා? උඩින් දැන් ඉතින් කියනවා මොකද ආනේ ඕ බොරු පුතා ඕන එපා කියලා. දැන් මොකද කරන්නේ? අර ළමයා කියන්නේත් නෑ. එහෙම වුණා. දවසක් දෙකක් ගිහලා තමයි දැනගන්නේ. ඉස්කෝලෙත් යනවා. මේ දවසක් දැන් කියලා තමයි දැනගන්නේ. පස්සේ කාලේ කියන අනේ ළමයි නැහැ. මම දන්න කෙනෙකුට ළමයි නැතුව චූටි වැඩක් කරද්දි වැහුණා. ඒ කෙනෙක්. කලු කුමාර දිස්ත්‍රි කියලා කියනවා එතනට. එක එක නම් තියෙනවා. ඒ නම් වලට මේ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. වැහුණා. කෙලින්ම වැහුණා. ඒ කියන්නේ මොකද්ද? කලු කුමාරය නෙමෙයි කලු කුමාර කියන කොට්ටාසේ ඉන්න මල පෙරේතයා වැහුණා. ඇඟට. එයා කිව්වේ මොකද්ද? මේක වැඩි වෙන පත්තනකොට තනි වුණා මම යන්තම් ඇතුළට රිංග ගත්තා කියලා. ඉතින් අද ඇත්තද බොරුද? බලාගෙන ඉන්නේ. මේ බොහොම මේ මේ කාන්තාවක් මේ ලස්සන කාන්තාවක් තනි කරලා දාලා මේ ගෙදර ගියොත් එහෙම පිරිමි දෙන්නෙක් ඉන්න වෙලාවක. එතකොට කාන්තාවේ කෑලිවල දුර වෙලාදී. අන්න ඒ තරම් දිහින තත්ත්වයක් නෙමෙයි තියෙන මිනිසුන්ගේ මානසික මට්ටමේ. දැන් අර කිව්වේ අර එක්කෙනෙක් අර 12 පාරක් දූෂණය කළා කියලා. ඈ? මේ වයසක ආච්චිලව දූෂණය කරන තරම් පහත් විදිහට වැහැලා නැද්ද මානසික මට්ටම මිනිස්සුන්ගේ. ඉතින් ওই මිනිස්සු මැරලා ගිහිල්ලා ওই ටික නෙමෙයි වෙන්නේ. නේද? එතකොට අර හනමිටි අදහස් කියලා අරව පැත්තකට දාන්න දාන්න දාන්න දාන්න වෙන්නේ මොකද්ද? හිතා ගන්න බැරි ලෙඩ හැදෙනවා. ඒක ඕක තමයි පිළිකාව. පිළිකාව. හැම එකම පිළිකාව. පිළිකාව. මම දන්න කෙනෙකුට කිව්වා ගෙයිම අත්මාව ඉදිවිලා කියලා. අත්මාව නරක වෙන ළමයි කියලා. පරක්කු කඳුලක් බොන්නේ, සිගරට් එකක් බොන්නේ. එහෙම කෙනෙක් අත්මාව ඕම් වෙන්නේ කොහොමද? බුදුහා ප්‍රාර්ථනා කරන දෙවියන් දෙවියන්ගනල් ඉන්නවා මේ ලෝකේ. ඒ උන්වහන්සේලා ඉතින් පිළිරන එනවා හිටපු ගම. සේවනදී පින් දෙනවනේ මිනිසුන්. ඉතින් එහෙම පිටක් ගත් අවස්ථාවක් තිබුණා. එහෙම පිටක් අරන් දීපු අවස්ථාවක්. ඒ අරන් දීලා ඉවරලා කිව්වා යන්න කියලා චෙක් අප් එකට දැන්. ගියාට පස්සේ ડોක්ටර් අනුර මොකටද මේ චෙක් කරන්න කියලා මේ. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේ කියලා. ඇයි? අර මොනවද දීපු දේවල්. ඒවා පේන්නේ මොනවද? එක්ක පිළිකා එක්ක මොනවද? ඉවරයි. ඕක තමයි ස්වභාවය. ඉතින් ඒක නිසා මේවා හනිමිටි කියලා අයින් කරන්න සුදුසු දේවල් නෙමෙයි. මේවා තමයි මේ මේ විශ්වයේ තියෙන සනාතනික දේවල්. ඒක නිසා ඔබට කාන්ත ගෑනු දරුවෙක් ඉන්නවා නම් ඔබ ඒ අම්මා තාත්තාගෙන් අහලා මේ දේවල් කරන්න. මම දන්න මේ රටවලව තියෙනවද නැද්ද කියලා. නම් ලංකාව වගේ රටවල ඒවා තියෙනවා. මේ රටවල නැත්තේ නැහැ. නැති වෙන විදිහක් නැහැ මොකද මේ රටවල ඉන්න රහතන් වහන්සේලා. මරණයට පස්සේ උන් උපදින්නේ නැද්ද කොහෙවත් ගිහිල්ලා. ඔය ප්‍රේත යෝනිවල හදාගන්නේ නැද්ද? ඔය ඔක්කොම වෙනවා. නමුත් දැන් මෙහි ඔය එහෙම ආන්න තියෙන කතා නැති දැන් ලංකාවේ නම් අර පෙරේත යන මෙයාට මේ මේ මේ ආදිස්සෙ වුණා කියලා අනන්තවත් අහන්න තියෙනවා. දැන් මෙහි මෙහි එකට ඒක හේතුවක් තියෙනවා. ඒ තමයි මෙහි ඉන්න මෙහි ඉන්න මැරිච්ච උන් දන්නේ නැහැ තමන් තමන්ගේ ඥාතිවරයාට තමන්ට කියලා වැහෙන්න පුළුවන් කියලා. මොකද එහෙම සංස්කෘතියක් නෙමෙයිනේ මේ මිනිසුන්ට තියෙන්නේ. ඔයා දන්නේ නැත්නම් ඔයා ගිහිල්ලා තව කෙනෙකුට වැහෙන්න පුළුවන් කියලා. ඔයාගේ ඔයාගේ බලය ඔයා දන්නේ නැහැ. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? පල්ලියක අසර ගිහලා ඉතින් ඉන්නවා. ජේසුස් වහන්සේ එනකම් බලාගෙන. ඒකනේ ඉගෙන ගත්තේ. ජේසුස් වහන්සේ නැවත ලෝකෙට එනවා. ඒ ආවට පස්සේ මේක ස්වර්ග රාජ්‍යයක් කරනවා කියන හැඟීමෙන් ඉතින් මැරිලා ගිහිල්ලා පල්ලියක් අදලා ඉඳගෙන ඉන්නවා. ඒ මිනිස් ඒ ඒ ඒ ප්‍රේතාත්ම බලවත් නැහැ. හැබැයි බලවත් ප්‍රේතාත්ම ඉන්නවා. ඒක බොහොම කලාතුරකින් ඉන්නේ. ඒක නිසා තමයි ඒවා හෙන්නේ නැත්තේ. ඔබ දන්නවනේ ඔබ මරණට පස්සේ මේ මේ පුතාගේ ඇඟට යන්න පුළුවන් කියලා ඔන්න. දැන් දන්නවනේ ඔබ ඔබ ශ්‍රී ලංකික කෙනෙක්නේ. ඒසියන් ඒසියන් කල්චර් එක දන්නවා ඒක. ඒක නිසා තමයි ඒෂියන් කල්චර් එක වැඩි හරියට දකින්න හම්බෙන්නේ. දැන් මේ කල්චර් එකේ ඉන්න මිනිස්සු එහෙම එකක් දන්නේ නැහැ. කාලා බීලා කුරුල්ලෝ වගේ ඉන්න જાතියක්. අනිත් එක ඇලිලා ගිරලා ඉන්න දැන එක එක කෙනා හරියට ආදරෙන් එහෙම අදින්නේ. හරිමම ඉන්නේ ගොඩක් වෙලාවට. ත්‍රිභාවනාවේ අපි මග නතර කරන්නේ. දැන් එතකොට දැන් ඔන්න ඔබට දැන් අවබෝධ වෙන්නේ මේ දේවල්. මේවා එතකොට හනමිටි කියලා කවදාකවත් අයින් කරන්න හදන්න එපා. ඒ වෙලාවට කුරුට්ටු බදලා කන්න දෙන්නේ නැත්තේ ඒකයි. එහෙනම් දැන් කියන්නේ විද්‍යාවෙන් මේ සයන්ස් වලින් කියන්නේ ඕනේ ඇඟ හැදෙන කාලේ ළමයින්ට හොඳට කන්න දෙන්න ඕනේ, බීත්තර හොඳට කන්න දෙන්න ඕනේ. ඈ පුළුවන් තරම් පුරුටු පුච්ච පුච්ච කන්න දෙන්න ඕනේ. ඉතින් කන්න දෙනවා. ප්‍රශ්නයක්වත් නැහැ. ළමයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කියන අන්න ඒකනේ කියන්නේ ඔය හන මීඩිය අදහන. අන්තිමට ළමයි ළමයා හම්බෙන්න යනකොට ඔන්න ප්‍රශ්න. කලු කුමාර දිස්ත්‍රි හරියට වැහිච්ච එකට කවදාවත් කසාදයක් හරියන්නේ නැහැ. හේතුව මොකද? මම මගේ අයිතිය මං කාටද දෙන්නේ? එහෙමයි ඒකම හිතාගෙන මේක මගේ. අර අර කාන්තාවගේ සාරේ උරා වුණා පුළුවන් තරම්. හරියට වෙලා ඉඳගෙන. ඉතින් ඔවගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. ඒතකොට හැබැයි ඔබ දැන් මතක තියාගන්න ඕන දේ තමයි ඔය හනුමිටි කියලා මේව අයින් කරන්නේ නැතුව. හැබැයි ඔය පස්සේ යන්න අවශ්‍යතාවයකුත් නැහැ. හොඳම දේ තමයි ධර්මය අවබෝධ කරගන්නේ. ධර්මය අවබෝධ කරගත්තා නම් ওই ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ওই කවුරුත් එන්නේ නැහැ ඊට පස්සේ. දෙවියෝ තමන්ව ආරක්ෂා කරනවා නම් කායික බලෙන් දෙයක් තියෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවත් ඕනේ තමන් නිවනට යනකම් විතරයි. හැබැයි දෙවියන් කරන්න පුළුවන් දෙයක් නෑ නිවනට යන්න. හැබැයි ඔබ ආරක්ෂා කරන්න පුළුවන් ඔය කාලකන්ණි අමනුස්සයන්ගේ. ඒ ආරක්ෂා කරන්න දෙවියන්ගේ ඉල්ලන්න දෙයක් නැහැ. තමන් මෛත්‍රී බණ හරියාකාර වඩාගෙන යනකොට දෙවියන් තමන්ට කිට්ටු වෙනවා. ඇයි ඒ? තමන් තුල දේව ගති හටගන්න. ගතියට ගතියයි ගැලපෙන්නේ. ඔබ කොච්චර හොඳ කෙනෙක් න හොඳටම හොඳ කෙනෙක් නේත ඔබ හොඳටම හොඳ කෙනෙන්න නරක ඇත්තක ඉන්න අමාරුය ඒ ගතිර ගතිය ගැලපෙන බොරු කියන ඇත්තක ඉන්න අමාරු ඔබ ඇත්ත කියන කෙනෙක්න ඔබ කවද කේලම් කියන ඇත්තක ඉන්න නැහැ ඇයි ඔබ කේලම් කියන සභාවේ කෙනෙක් නෙමෙයි ඒක නිසා ඔබ කේලම් කියන සමාජයට කැමති නැහැ අර ගතියට ගතිය ගැලපෙලා යන්නේ නැහැ ඔබට දෙවියෝ ලං කරගන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඈ ඔබ තුල දේව ගතිය ඇති කරගන්න. මනුස්ස දෙවියාට තමයි දේව දෙවියා ලං වෙන්නේ. මනුස්ස පෙරේතයාට പ്രേත පෙරේතයා ලං වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් අපි කතා කරන්නේ මෛත්‍රී භාවනාවේ ආනිසංසනේ. එතකොට අමනුස්සානම් පියෝ හෝති. ඒ චැප්ටර් එක දිහා ලොකුයි. ඈ මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති. ඔන්න ඔතනට එනවා දේවතා රක්칸ති. ඇයි Taman දෙවියන්ට පවා මේ මෛත්‍රිය වඩනවා. ඇයි සියලු ලෝක සියලු සත්වයෝ සංසාර 1000න් මිදෙත්වා. සංසාර ගින්නෙන් මිදෙත්වා. ශෝක ගින්නෙන් මිදෙත්වා. පරිදේව ගින්නෙන් මිදෙත්වා. ඈ ජාති ගින්නෙන් මිදෙත්වා. ජරා ගින්නෙන් මිදෙත්වා. ඔය ආදි වශයෙන් 11 ගින්නෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. පරම නිවනින්ම සැනසෙත්වා. ඔන්න ආර්ය මෛත්‍රිය වඩනවා. ඔය ආර්ය මෛත්‍රිය වල සියලු ලෝක සියලු සත්‍යෝ සියලු ලෝක කිව්වම ලෝක තුනමයි තියෙන්නේ. රූප ලෝක, රාම ලෝක, අරූප ලෝක ඔක්කොමයි තියෙන්නේ. ඒක හැම හැම සත්‍යයක්ම මේක වඩන්නේ. එතකොට ඒ තමන්ගෙන් පිටවන කිරණ නමුදා ඒ ජීවිත ආලෝකමත් කරනවා. එතකොට ඒ අය බොහොම බොහොම ආසාවෙන් තමන්ව ආරක්ෂා කරන්න පටන් ගන්නවා. මේ කෙනා නිසා අපිට මොන තරම් දෙයක් වෙන්නේ කියලා. මෙන්න ඒක ආරක්ෂා කරන්න පටන් ගන්නවා. අන්න දේවතා රක්කන්තේ. පූජාවට දිරු දෙයියන් ලං කරගන්න බෑ. ඒ අමතක කරන්න එපා. හැබැයි පූජාවට නොකිය ඉන්නත් එපා. තමන් වැඩක් කරගත්තා නම් ඒකට අවශ්‍ය පූජාවට්ටි ඒ කියන විදිහට තියන්න ඕනේ. මොකද ග්‍රාමසේවක මහත්තයා තමයි වැඩේ කරලා දුන්නේ. ග්‍රාමසේවක මහත්තයාට පින් වලින් ඇති වැඩක් නැහැ. ග්‍රාමසේවක මහත්තයාට ඕනේ මොකද්ද සුදු පඳුරු. හැබැයි ග්‍රාමසේවක මහත්තයාට මේක කිව්වේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාට ඕනේ පින්. ඔබ කියලා දෙවියන්ට කිය යමක් කියද්ද දෙවියෝ ඔබ ගැන බලන්නේ නැහැ. ඒකට අදාළ පුද්ගලයෝ දාලා තියෙන්නේ. ඒ අය කියනවා ඔයාගේ ළඟම ඉන්න ඥාතිවරයාට ඔන්න ඔක්කොලා දීපන්. ඒ ළඟම ඉන්න ඥාතිවරයලා තමයි ඒක කරන්නේ. ඒක නිසා තමයි පූජා වට්ටියක් තියන්නේ. එහෙම සංකල්පිකුත් ලෝකේ තියෙන්නේ ඒකට. හැබැයි මහදෙවියන්ට කරන්නේ පිං. පිං කළා ඒ පිං අනුමෝදන් කරන්න. හැබැයි මෝඩ අදහසකට එන්න එපා. දෙවියෝ ඉන්නේ අපේ පිණෙන් කියලා. එහෙම එකක් නැහැ. දෙයියෝ ඉන්නේ අපේ පිළින් කියලා එකක් මේ ලෝකේ නැහැ. දෙයියෝ කරගත්ත පිනෙන් තමයි දෙයියෝ උනේ. අපි කරගත්ත පිනෙන් ඔබට දිව්‍ය ලෝක යන්න පුළුවන්ද? මං කරගත්ත පිනේ. හරිම මෝඩ කතා. එනදී අම්මව දිව්‍ය ලෝක යවන්න පින්දිලා පින්දිලා පින්දිලා පින්දිලා. පුළුවන් එහෙම කරන්න? ඈ? එහෙම කරනවා නම් අම්මා මම අම්මා තාත්තා කියන දේ නම් මරණත් අනිවාර්යෙන් දිව්‍ය ලෝක යන්න එපා. නේද? දැන් එහෙම වෙන්නේ නැහැ කවදාවත්. දෙවියන්ගේ පිනෙන් තමයි දෙවියෝ නිවන් මේ දිව්‍ය ලෝකෙ ඉන්නේ. අපේ පිනෙන් නෙමෙයි. අපි දෙන පිනෙන් නෙමෙයි. හැබැයි අපි පින් දුන්නාට පස්සේ දෙවියෝ සන්තෝෂ වෙනවා. ඒ සන්තෝෂයට පත් වෙනකොට දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙනවා. එහෙම දෙයක් වෙනවා. ඒකට දෙවියෝ හරි සතුටුයි. අපි හොඳ දෙයක් කළා දෙවියන්ට කිව්වා ඈ මම ඇවිල්ලා කියනවා මම ඊයේ බල්ලෙක් මැරුවා. ඒක ඔක සතුටක් ඇති වෙන මං කරේ. තුනොදකින් කාව ගන්න. මත් එක්ක මල කියලා හිතෙන්නේ නේ. මං කියන මං ඊයේ හොඳ දානයක් දුන්නා. ඒක ඔයගොල්ලෝ මුතුල මහත් වූ පහන් සංවේගයක් හටගන්න. ඒ මේ පහන් මේ කියන්නේ බොහොම ප්‍රීතියක් හටගන්න. ඒ ප්‍රීතියෙන් ඔබවත් උපත් වෙනවා. ඊළඟ ඔබට මංගනේ ඇති වෙන ලෙන්ගතුකම. අනේ කොච්චර හොඳ හොඳ කෙනෙක්ද? ආශ්‍රයට සුදුසු කෙනෙක්. මේකේ නා වාස්තේ කරන්නේ. අල්ලේ දත්තේ උදාරන. ඔන්න ඔකයි වෙන්නේ. එතකොට දේවතා රක්කන්ති. ඊළඟට නාස්සා අගිවා විසංවා සත්තංවා කමති. ගින්නේ වෙන අනතුරු වල කියනවා. තියුණු උල් වලින් තියුණු සැත් වලින් වෙන අනුතුරු වලකිනවා. වස විස දීලා වස විස වලින් වෙන අනුතුරු වලකිනවා. ඊළඟට තුවටන් චිත්තන් සමාධියති. ඉක්මලින් සිත සමාධිමත් වෙනවා. එයි. ඔව් මේ නිවන මූලික කරගෙන ඉන්න කෙනෙක්. නිවන මූලික කරගෙන අනිත් අයගේ නිවන පතන කෙනෙක්. ඒක නිසා ඔබගේ සිත ඉක්මනට සමාධිමත් වෙනවා. ඊළඟට මුකවන්නෝ විප්පසීදති. මොකද්ද මේ? මේ මූණේ මූණ හරිය පැහැපත් වෙනවා. ඔය මූණ පැහැපත් වෙන එක කිසිම පින් જાතියක් ගාලා ගන්න පුළුවන් බැරි තරමට මූණ පැහැපත් වෙනවා. ඇයි ඒ? තමන්ගෙන් පිට වෙන කිරණද? තමන්ගෙන් පිට වෙන කිරණ ලෝකෙටම වැඩදායි කිරණ පිට වෙනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ වැඩ ඉන්නකොට මේ ලෝකෙට පොඩි තරම් සුවදායි කිරණ සමුදායක් පිට වෙන්නේ නැද්ද? රහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නකොට පොණිතරම් ගිරණ සමුදායක් පිට වෙන්නද මේ ලෝකෙට වැඩදායි වෙච්චි. එන ඔබ තුලින් ඒක ඇති කරගන්න. ඔබ තුලින් මේ පිළින පිට වෙනකොට මුලින්ම සූපත් වෙන තමන්ව. තමන්ගේ ලේ ධාතුව පිරිසිදු වෙන්නේ මුලින්ම. තමන්ගේ ලේ ධාතුව පිරිසිදු වෙනගෙන එනකොට මොකද වෙන්නේ? අර මූණේ හැදෙන පිම්පල්ස් එන ඔය ඔක්කොම නතර වෙනවා. තමන්ගේ ලේ ධාතුව පිරිසිදු. වාපිත්සෙම් කෝප වෙන අවස්ථාවල් අඩු වෙනවා. එතකොට ලෙඩ රෝග අඩුයි. මුගවන්නෝම ඉපතිදී මූණ පැහැය, හමේ පැහැය හොඳ වර්ණවත් වෙනවා. එතන අසම්මුල් හෝ කාලං කරෝති. ඔන්න වැදගත්ම දෙයක්. කාලං කරෝති කියන්නේ කාලක්‍රියා කරනවා. මැරෙනවා. අසම්මුල්ල. සිහි විකල් වෙන්නේ නැතුව මැරෙනවා. සිහි විකල් වෙලා මැරුණොත් මොකද වෙන්නේ? යන්නතරක් හිතා ගන්න බෑ. පිස්සෙකුට මොනවද හිතෙන්නේ? එතන තමයි ඌ ගිහලා උපදින්නේ මැරෙනකොට. සිහි විකල් වුණා කියලා නෑ. සීකල්ලේ මැරෙන ඕන තරම් ඉන්නේ. නේද? මැරෙන මොහොතේදී බල පෙරේතයව පේනවා. ආච්චිව පේනවා. ආච්චි කතා කරනවා පේනවා. ඔන්න දුවනවා. හ්ම් ආච්චි මම කතා කරනවා උදේ මම යනවා මම යනවා පුතේ මම යනවා. ඊළා ආච්චිත් එක ගිහිල්ලා ඔන්න බල පෙරේතයල ඉපදුනා එතන. ඈ නැත්තම් තමන් කරපු පාප කර්මයක් මතක් වෙනවා. ඇයි මනස පුරුදු කරලා නැහැ මෛත්‍රියටවත් අඩුම තරම් මෛත්‍රියටත් අඩුම තරමේ මනස පුරුදු කරලා නැති නිසා මොකද වෙන්නේ අර පේන ගති නිමිත්ත කර්මය කර්ම නිමිත්තෝ ගති නිමිත්ත මොකක් හරි තුනේ එකක් පේන්න ගන්න. එක්කෝ අපායි නිර්සත්‍යෝ පේන්න ගන්න. නෝ කියන්නේ ආවා ඇවිල්ලා යමපල්ලු මාව අරගෙන ගියා. ඈ යමපල්ලු අරගෙන ගියා කියන්නේ මොකද්ද? ඊළඟ ඊළඟ උපදීන යන දැන ගති පේන්න ගන්න. හ්ම් නැත්තම් පොල්ලකින් ගහලා බල්ලෙක් මරපු අවස්ථාව මතක් වෙනවා. හ්ම් පොල්ලකින් ගහලා කැත්තකින් ගහලා මිනිහෙක් මරපු අවස්ථාව මතක් වෙනවා. ඒ යම මතක් වෙනකොට මොකද වෙන්නේ? ඒ කර්මයට අනුව ඒක මැවිලා එනවා. කර්මයට අනුව අර කැත්ත මැවිලා එනවා. Tamanට. ගන්නවා කැත්ත. ඈ කේහල් කන කපන්න ආපු කෙනාට නම් මේ මේ කැත්තෙන් ගෙටුවේ කර්මානුරූපව කේහල් කනකුත් මැවෙනවා. කේහල් ගහක් මැවිලා කේහල් කනකුත් මැවෙනවා. කර්මානුරූපව අර මිනිහත් එනවා. දැන් මොකද වෙන්නේ? ඈ ගත්ත කැත්ත පෑන්න මිනිහට ගහන්න. දන්නේත් නැහැ. දැන් මේලා අධික ද්වේෂයකින් මැරුණේ. දැන් මැරුණ කියලා දන්නෙත් නැහැ. කැත්ත අරගෙන පැන්න ගහන්න. ඈ එතකොට මොකද උනේ? කැත්ත අතට තියාගෙන මහා රාක්ෂසික වෙලා ඉපදුනා. දන්නෙත් නැහැ දැන් මැරුණා කියලා. දේශදාගතව මහා රාක්ෂසික කියලා ඉපදුනා දැන්. මැරුණා කියලා දන්නේ නැහැ. අරුට කැත්තෙන් ගහගෙන ගහගෙන යනවා. ඉතින් අර මිනිස්සු පදාගෙන අඬනවා දැන් මොකද්ද? අර මලකන්ද. ඔන්න තමයි ඔන්න ටික තමයි වෙන්නේ. එන අසම්මුල්ලෝ කාලං කරොත් ඔය සිහි මුලා වෙලා මැරෙන්නේ නැහැ. බොහොම සිහියෙන් මැරෙන්නේ ඇයි? හිත දියුණු කරලා තියෙන අවස්ථාවක් තියෙනවා. ආර්ය මෛත්‍රිය තුළ. මොකද තමන් ආර්ය මෛත්‍රිය වඩද්දි මොකද වෙන්නේ? තමන් නිවනට ටික ටික ලං වෙනවා. ලෞකික මෛත්‍රිය වගේ නෙමෙයි. ආර්ය මෛත්‍රිය වඩද්දි තමන් නිවනට ටික ටික ලං වෙනවා. ඊට පස්සේ උත්තරින් අපටි විද්‍යන්තෝ බ්‍රහ්මලෝකෝපගෝ හෝති. යම් මේකින් මාර්ගඵල ලබන්න බැරි වුණා. අරහත්ත්ව ලබන්න බැරි වුණා. මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකෙක ගිහිල්ලා උපදිනවා. හරිනේ. ආර්ය මෛත්‍රිය වැඩුවොත් නේද ඕක වෙන්නේ? ලෞකික මෛත්‍රිය වැඩුවාම කොහොමද නිවන් දකින්නේ? හ්ම්? උත්තරීන් අපටි විඤ්ඤාතෝ. ඒ කියන්නේ උත්තරීතර අවස්ථාවක් ලබා ගන්න බැරි වුණා. ඈ? ගිහිල්ලා බ්‍රහ්ම ලෝකවල උපදිනවා ගිහිල්ලා. බ්‍රහ්ම ලෝකෙක උපදිනවා කියලා කියන්නේ රූපාවචර ධානයක් නේද? නේ හිතලා බලන හරිම තාර්කිකයි මේ දේවල්. කාමයක් හිතට එන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? කාමයේ යටපත් කරනවා කියන හැඟීමෙන් නේද ඉඳලා තියෙන්නේ. ඈ කාමයේ යටපත් කරනවා කියන හැඟීමෙන් ඉන්නවා කියලා කියන්නේ ආර්ය මෛත්‍රිය නේද වඩලා තියෙන්නේ. මං කාමයෙන් කාම ගින්නෙන් නිදහස් වේවා, ද්වේෂ ගින්නෙන් නිදහස් වේවා, මෝහ ගින්නෙන් නිදහස් වේවා. ඈ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිවනමයි ප්‍රාර්ථනා කරන්නේ. එකලොස් මහා ගින්නලින් නිවිලා ගිහිල්ලා මේ නිවනම සාක්ෂාත් වේවා. අම්මට නිවන සාක්ෂාත් වේවා තාත්තටත් නිවනම සාක්ෂාත් වේවා මලගේ ඥාතීන්ටත් නිවනම සාක්ෂාත් වේවා ඔන්න ඕකයි වඩන්නේ මොකද ඊට වඩා වඩන්න දෙයක් නැහැ වඩන්න තියෙන හොඳම දේ තමයි දැන් වඩන්නේ ඉතර වැඩි මොකද කාඩ් එකක් ලැබේවා ප්‍රාණ එකක් ලැබේවා හැමෝටම සල්ලි ලැබේවා නිරෝගී වේවා ඈ කොච්චර නිරෝගී වුණත් වැඩක් තියනවාද ආය රෝගී වෙනවද හ්ම් ලෙඩක් ඇදෙනවා. ඔය ලෙඩ ඔය ලෙඩේට දැන් සුවපත් වේවා. සුවපත් වේවා. වරදක් නැහැ. නමුත් ඊට වඩා හොඳ දෙයක් තියෙනවා. මොකද්ද? නිවන් අවබෝධ කරගන්නේ. නිවනට තල්ලු කරලා දාගන්න එක තමයි. ඔය ශරීරයට හැදෙන ලෙඩ නවත්ත ගන්න පුළුවන්. අපි කොච්චර කතා කරලා තියෙනවද? බුදුහාමුදුරු ශරීරයට හැදෙන ලෙඩ ලෝක කොච්චර කියලා තියෙනවද? ඈ ඔය ඒවා හැදිච්ච ඒවා අපිට එකක් දෙකක් කරලා හැදෙන හැදිලා තියෙනවා තවත් දේවල්. මහා කර්මස ලෙඩ දිනන එකට හැදෙන්නේ. බගන්දරාව කියලා ලෙඩක් තියෙනවා. බගන්දරාව කියන ලෙඩේදී බුද මාර්ගයේ පසාගෙන බුද මාර්ගයේ මේ විවරයට තව උඩින් පසපැත්ත හිල්ලලා තවත් හිලක් හැදෙනවා. ඒකට තමයි බගන්දරාව කියලා කියන්නේ. මේ පොඩි කර්මල් ලෙඩක්ද? ඈ එතකොට කක්ක ගන්නකොට බුද මාර්ගයෙන්ුත් එනවා. අර හිලෙනුත් එනවා. කක්ක. දැන් මොකද වෙන්නේ? හොඳ කරන්න බෑ කවදක්වත්. අරගෙන ඉතර කුණු වෙවි කුණු වෙවි කුණු වෙවි කුණු වෙවි තියෙනවා. ඉතින් ඕවාගේ ලෙඩ තමන්ට හැදෙන්නේ. ඕවා මහා කර්මයේ මුරුම කරගත්ත මහා ජරා ලෙඩ. ඉතින් ඔන්න ඕවට නිදාන වෙච්ච දෙයක් තමයි මේ ශරීරය. ඉතින් මේකට ලෙඩක් දුකක් හැදෙද්දි ඕක කොහොමද ඕක නවත්තගන්නේ? ඈ ඒ වෙලාවට බෙහෙත් දෙන්නක් ගිලලා ඈ ඒ වෙලාවට මොකක් හරි සාන්තියක් කරගෙන ආයි මොකද්ද කරන්නේ? ඈ සාන්තියක් කරගන්න එක හොඳයි. පිරිත් ටිකක් කියාගන්න එක හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා වරදක් නැහැ. මං ඔය වරදවල් දකින්න යන්නේ නැහැ. නමුත් ඊට පස්සේ බලන්න ඕනේ මොකද? ඈ සාන්තියක් කරගන්නත් එක්කම තව මොකද්ද බලන්න ඕනේ? ඈ මෙතනින් එහාට මේක ආයිත් වෙනවනේ. හාමුදුරුවෝ මට බිරිත් ටිකක් කිව්වා බොහොම හොඳයි. නැත්තම් අර අම්මාත්‍යා මට බිරිත් ටිකක් කිව්වා බොහොම හොඳයි. වරදක් නෑ ඒකේ. නමුත් දැන් මොකද දැන් අම්මාත්‍යාව කරේ ඉල්ලන් ඉන්නේ නෑ හැමදාම. ඇයි? මේ ශරීරෙ ලෙඩ හැදෙන්නේ අද විතරද? බුදුහාමුදුරුවෝ කියන්නේ චූබර හැදෙන එක ලෙඩක් කියලා. වේදනාවක් කියලා ආදීනවයක් කියලා හවුද නැද්ද තමන්ට චූබරක් කියලා චූ කරගන්න බැරි අවස්ථාවක් ආවම ඉඳලා බලන්න ඈ කන් දෙකෙන් දුම් දාන්න නැද්ද කියලා නේද බුදුහාමුදුරුවෝ ශරීරයේ ආදීන යටතේ කියනවා මුත්‍රා කරන්න මේ මේ මේ චූබර හැදෙන එකත් ආදීනවයක් කියලා ශරීරය ඇත්තනේ ආදීනවයක් ලෙඩක් නෙමෙයි ආදීනවයක් ඇත්තනේ නේද කක්ක බරක් කියන එක ලෙඩක් නෙමෙයි ආදීනවයක් පොඩි පොඩි තරම් දුකක්ද විඳින්නේ කිලෝ කිලෝ දාහක් උස්සන වේට් කරන එකකුටවත් පුළුවන්ද තමන්ට මේ මේ මොකද මේ මොනවද කියන්නේ මලබද්ධය හැදුනොත් ඈ නේද මලබද්ධය හැදුනොත් ඒක පිට කරගන්න නිකන් හිතලා බලන්න මේ ශරීරය කියන්නේ මහා මායාවක් නෙමෙයිද කියලා එයාට ඕන දේ එයා කරන්නේ කියලා කර්මයට ඕන විදිහට අපිත් යනවා ඔහෙ කියලා ඉතින් ඕක තමයි ඇත්ත ස්වභාවය මේකේ තියෙන්නේ ඒක නිසා මේක මේ සූපත් කරන්න බෑ කොහොම කළත් ඉතින් මේක නිරෝගී වේවා කිය කිනවට වඩා හොඳ නැද්ද? ඈ භව රෝගයෙන්ම නිදහස් වේවා කියලා කියන එක. මේ ලොකුම රෝගේ භව රෝගේනේ. ඈ සියලු ලෝක සියලු සත්වෝ මේ භව රෝගයෙන් නිදහස් වෙත්වා. අන්න ප්‍රාර්ථනාව. බලන්න මේවා මේ මේවා විශ්වෙට නිකුත් වෙනවනම් දහහක් සෙනගතින් මේ විශ්වය සූපත් වෙන්නේ නැද්ද නේද? පුදුමාකාර නිකන් හිතන බලන්න අර සාමාන්‍ය දේට වඩා මෙතන දින ලොකු වෙනසක්. මෙතන පිට වෙන කිරණේ අනිත් දේට වඩා වෙනස්. අර මුලින් සුවපත් වේවා කියපු කිරණේ තියෙන රාගය. මුලින් සුවපත් වේවා කීපෙකේ තියෙන දේශය. ඒකේ මෝහය තියෙනවා. ඔය තුනෙන් තමයි කිව්වේ. රාගික අදහස්. ඔබ හොඳ හොඳ කාන්තාවක් එක ඉන්න ගමන් ඔබ ප්‍රාර්ථනා කරනවා අනේ මම මේ මේ වගේ කාන්තාවක් ලැබේවා. මේ වගේ සුදු හමක් තියෙන ලස්සන හමක් තියෙන කාන්තාවක් අනිත් අයට ලැබේවා. ඔන්න ඔයගේ දේවල් ඔය ප්‍රාර්ථනා කළේ. සූපත් වේවා කියලා. හවුද නැද්ද? වෙන මොකද ඕන් ඒවා නාමික වශයෙන් නොකියුවා. ඒවා තමයි අපි ප්‍රාර්ථනා කළේ මෙච්චර කල්. ඒතකොට ඕවාසේ රාගය තිබ්බා. රාගය කියන එක විශ්වයට පිට වෙනකොට ඒක පිට වෙන විස කිරණයක් විදියට. ද්වේෂය කියන එක විශ්වයට පිට වෙනකොට ඒක පිට වෙන විස කිරණයක් විදියට. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඔබ දැන් එහෙම නෙමෙයි. දැන් ඔබ රාගයේ බිඳු මාත්‍රයක්වත් නැති දෙයක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක හරි බලවත් ඔබ යම්කි ප්‍රාර්ථනාවක් කළොත් අදවේශ අමෝහ අලෝභ අදේශ අමෝහ සිත්විලි වලින් යම්කිසි ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඉෂ්ට සිද්ධ වෙන්න තියෙන ඉඩ හරි වැඩි කියලා බුදුහාමුදුර දේශනා කරනවා. ඔබ දානයක් දින ප්‍රාර්ථනා කරන්නේ යම් දෙයක් ප්‍රාර්ථනා කළා හිතන්න. ඒ ඒ ඒ ප්‍රාර්ථනා කරපේක ඔබ අලෝභයෙන් නම්, අද්වේෂයෙන් නම්, අමෝහයෙන් නම් ප්‍රාර්ථනා කළේ. ඒක ඉස්ස සිද්ධ වෙන දින ඊට හරි වැඩි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් මේ ආර්ය මෛත්‍රිය කියන එක වඩන්න. Tamanට පුළුවන් හැම මොහොතකම වඩන්න. හිතන්න එපා මේක සෙල්ලමක් නෙමෙයි. මේක හරිම දුක්ඛදායක දෙයක්. ඔබට තේරෙයි ඔබ අන්තිම මොහොතට ආවට පස්සේ. ඉතින් අන්තිම මොහොතට ආවට පස්සේ කරගන්න දෙයක් නැහැ. ඔබ අනුමුදන මේ ධර්මයේ පොඩ්ඩක් හරි ශ්‍රවණය කළවත් හිටියොත් ඒ අන්තිම මොහොතේ මැරෙන වෙලාවේ හාමුදුරුවෝ කෙනෙක් කියලා බණ ටිකක් කියනකොට ඕ ටිකවත් අහගෙන මැරුණේ නැහැ. එහෙම නැත්නම් එහෙම ධර්මයේ බින්දු මාත්‍රයක් ශ්‍රවණය කරලා නැත්නම් හාමුදුරුවෝ කෙනෙකුට බැලලා එතනින් අපාගතන ඊට පස්සේ. ඈ මේ මර ඇඳේ ඉන්නේ උන් අහන්නේ මේ මේ ડોක්ටර් මැච් එකේ ලකුණු කීයද? ඔන්න ඔයගේ මානසික මට්ටම් වල මිනිස්සු ඉන්නේ. කමන්නේ නැහැ මේ මිනිස්සුන්ට වෙන දෙයක් නැහැ. ෆුට්බෝල් මැච් එක කවුද ඉන්නේ? ඕ ටික තමයි අහන්න පුළුවන්. වෙන මොනවද අහන්නද? බලන්න තීතක් නැති බොහොම අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරනේ කියන්නේ අපි නෙමෙයි මේ රටවල මිනිස්සු. අපි එතනට එන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුහාමුදුරන්ට කියන්නේ දැන අනේ බුදුහාමුදුරනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියන්නේ. අපි අසරණ නැහැ තාම. ඇයි? මේ සද්ධර්මය තාම එහෙමම තියෙනවා. අපිට තියෙන ෆලෝ කරන්න. අම්මා කන්න හදලා කන්න මේ මේසෙට දීදී බඩගිනි බඩගිනි කියලා කෑ ගහන જાතියක් අපි. යොන්න ඕක අවබෝධ කරන්න කොහොම හරි මේ සද්ධර්මය අවබෝධ කරගෙන මේ නිවන් අවබෝධ කරගන්නවා කියන පරම අධිෂ්ඨානය ඇති කරගන්න මම දන්න ඔබ ඒකට එකපාරට කැමති නෑ කියලා මේක තාටියක් විඳින්න ආසයි හැබැයි විඳවන්න විඳින්නේ විඳින එක නම් ප්‍රශ්නයක් නෑ විඳින අතර විඳවන්නත් වෙනවනේ ඕකනේ ප්‍රශ්නේ මම මේ ළඟ ප්‍රසන්නයත් එක්ක කතා කරලා ඒකයි දන්නේ මැද්ද හුටුස් ගෑවොත් මේ වැල් එකක් පිපුරුත් මොකද කරන්නේ මෙන්න අයියව හම්බෙන්න මං ගිය වෙලාවේ කවුද එහා ඇඳේ හිටියේ නැහැ. ඈ? ડોක්ටර් කෙනෙක්. ලංකාවේ ලේඩි කෙනෙක් ડોක්ටර් කෙනෙක්. මං එයාගෙන් අහුව එක ප්‍රශ්නයක්. ඔයා දොස්තර කෙනෙක් වෙලා ඔයාට ඔක හැදෙන බව අවබෝධයක් තිබ්බේ නැද්ද කියලා? නැහැ. එහෙනම් අපි දොස්තරව නැතුව අපි දැනගන්නේ හાર્ට් ඇටැක් එකක් හැදේ කියලා දැන් අපිට. එහෙනම් මාධ්‍යවල සරක් ඇඟ චෙක් කරන්න ඕන අපි ගිහිල්ලා. වැල් ටික ඔක්කොම චෙක් කරනවා. වැල් ටික හොඳයි. බ්ලොක් මොකුත් නැහැ. වැල් ටික හොඳයි. බ්ලොක් මොකුත් නැහැ. මේක මේක එකක් මොකුත් නැහැ. එතනින් යන මේකත් උස්සන්න බෑ මේකත් උස්සන්න බෑ ඔච්චරයි. ඇඳවන හැදිලා පුණු වෙලා මැරිලා යනවා. මේක අපි පුරොත් සොරස් ගාලා එම්ම ඉවරයි. කවුද ගැරන්ටි කරන්නේ කොහෙද ලියලා තියෙන්නේ මොකුත් නැහැ ඉතින් මහා මේ නිකන් ඔහේ පාවි පාවි ඉන්න තිරිස වගේ අපි මේක ලේසි නෑ පින්වතුනි. ඒකයි මේ හැමතිස්සෙම කියන්නේ. මේක අවබෝධ කරගන්න. ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන් නිසා තමයි මම කිව්වේ මේට වඩා දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. මේට වඩා දෙයක් මේ බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මේකයි අපි අවබෝධ කරන්න ඕනේ කියලා. දාන දෙන්න ප්‍රශ්නයක් නෑ. දන් දෙන එක හොඳයි. දාන සංඝාස සෝපාන. මම එදත් කිව්වා දානය නෙමෙයි ස්වර්ගයට ඉනිමග වෙන්නේ. මොකද්ද? අතහැරීම. දීමට වඩා අතහැරීම. ඔබ කොච්චරක් අතාරිනවද ඒක තමයි ඔබ ඔබ ඔබ දිව්‍ය ලෝකෙට යන්නේ. අතහැරීමෙන් තමයි දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ඔබ රූපය මේ කාමයේ අතහැරියොත් කොහෙටද යන්නේ? කෙලින්ම යන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක වලට. කාමයේම අතහැරියොත් සම්පූර්ණේ. ඔබ රූපයට අතහැරියොත් කොහෙටද යන්නේ? අරූපාවචර බ්‍රහ්ම ලෝක වල. ඔබ අරූපයට අතහැරියොත් කොහෙටද යන්නේ? නිවනට. ඔබ කිසි දෙයක් ග්‍රහණය කරගත්තේ නැත්නම් ඔබ කෙලින්ම යන්නේ නිවනට. ඔයගොල්ලෝ දෙන ප්‍රශ්න අහන්න. ග්‍රහණය ගැන දැනගන්න තියෙන ওই ටික තමයි. වෙන අමුතුවෙන් කියලා දැනගන්න දෙයක් නැහැ. ඔබට ග්‍රහපලයක් තියෙනවා නම් ඔබ කරන්න ඕනේ ඒ බලන්නේ ග්‍රහපලය කියන්නේ මොකක්ද කියලා ජ්‍යොතිෂ මාත්‍යයෙන් අහන්න. මොකද්ද මේ ග්‍රහ කරන්න ඕනේ මොකද්ද කියලා අහන්න එපා. මේ ග්‍රහපල නිසා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අහන්න. ඔන්න ඕකනේ අපිට දැනගන්න බැරි. ඉතින් ඒගොල්ලෝ ගණිත ශාස්ත්‍ර වලින් ඒගොල්ලන් මේ પરම්පරාවලට අනුව ඒගොල්ලෝ කියයි සෙනසුරු අපල නිසා සෙනසුරා මෙන්න මෙන්න මෙන්න මෙන්න මේ දේවල් ඔබට කරන්න පුළුවන්. ඔබට මාරාන්තික අපලයක් තියෙනවා මෙන්න මේ දාසට. ඈ මම මම කී දෙනෙක් සූපත් කරලා තියෙනවද මාරාන්තික අපල තියෙනවා කියලා මෙන්න මේට මේට වඩා ජීවත් වෙන්නේ නැහැ කියපු අවස්ථාව. මම හිතන්නේ මේ ගෙදරටම සම්බන්ධ සම්බන්ධ කෙනෙක්ව මේ සූපත් කළා මොකද ඒගොල්ලෝ කියලා ඇහුවට පස්සේ කහාමුදුරුව කෙනෙක් කිව්වොත් මෙන්න මේ දවස් පන්නලා ඉන්න මේ දවස් පැන්නුවොත් පරිප කරන්නම් කියලා. ඉතින් ඒක මේ විශ්වයේ තියෙන බුද්ධ බලය පාවිච්චි කරලා මේ විශ්වයේ තියෙන බුද්ධ ශක්තිය කියලා ශක්තියක් බුද්ධ ශක්තිය පාවිච්චි කරලා උන්වහන්සේලාගේ මේ ගුණ සමුදායෙන් මේ ලෝකෙට දීපු දේවල් තියෙනවා. මේ විශ්වය ක්‍රියේට් වෙච්ච දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් ප්‍රයෝජනය ගන්න පුළුවන්. මේ දේවල් වලින් ප්‍රයෝජන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැම සූත්‍රයකම පුදුමාකාර බලයක් තියෙන්නේ. හැබැයි ඒ බලය ඇක්ටිවේට් වෙන්නේ. ඒක හරියට මේ වගේ දෙයක්. අසු දැන් මෙහෙම ආයුධයක් තියෙන්න පුළුවන්. ඒ ආයුධේ ඇක්ටිවේට් ඒ ආයුධේ අමනුස්සයෙක් මරන්න පුළුවන්. මම මෙහෙම විතර වැඩියක් බලලා තියෙනවා. මම එහෙම එකක් කියගෙන කියන්නේ. ඒ ආයුධයෙන් තමයි අමනුෂ්‍යයා මරන්න පුළුවන්. හැබැයි ඒ ආයුධයේ ලේ වලින් පණ පෙවෙන්න ඕනේ. ඒ අදාළ පුද්ගලයාගේ ලේ බිඳුවක් හරි වැටිලා ඒ ලේ වලින් පණ පෙවෙන්න ඕනේ අර අමනුෂ්‍යයා මරන්න. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ මේ සූත්‍රවල පුදුම බලයක් තියෙනවා. හැබැයි ඒ බලයට පණ දෙවෙන්නේ තමන්ගේ තියෙන සීල ගුණය අනුව. ඒක නිසා තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ එක එක එක ප්‍රාර්ථනයක් කළේ. ඈ ඒක පොඩි සත්‍යක්‍රියාවක් කළේ අර දරුවා හම් වෙන්න. ඒක නිසානේ අද අම්මලා අඟුලිමාල පිරිත කියන්නේ ළමයි හම්බෙයි කියලා හිතාගෙන. සමහර සමහර කාන්තාව හරි බය අඟුලිමාල පිරිත. ආනේ බයයි මට අඟුලිමාල පිරිත ඇයි ළමයා වැහෙන්නොත් එහෙම. අඟුලිමාල පිරිත කියාගෙන කියන්නේ නැද්ද? මොන තරම් මෝඩ බොරු විකාරද මේ මිනිස්සු කරන්නේ කියලා හිතලා බලන්න. අඟුලිමාල පිරිත කියන්නේ ඇයි කියලා අපි මේ ඉස්සර දවසේ කතා කළා. මේ බඩදරු අම්ම කෙනෙක් ඉඳලා මං ආයෙක කියන්න. අඟුලිමාල පිරිත කියන්න ඕනේ හැයි කියලා හිතලා බලන්න. හරිද? අඟුලිමාල පිරිත කිව්වා කියලා මේ බඩේ ඉඳ ළමයි හැලෙන්නේ නැහැ. අඟුලිමාල පිරිත කියනකොට සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. අඟුලිමාල පිරිත කියනකොට පස්සේ හදාගත්ත එක. අඟුලිමාල හාමුදුරුවත් බුදු හාමුදුරුවත් කියපු එකක් නෙමෙයි ඔය අඟුලිමාල පිරිත කියලා කියන්නේ. ඕම ඇත්ත සිද්ධියක් වුණා. ඒ තමයි අඟුලිමාල කියන්නේ. දන්නවනේ කවුද කියලා අඟුලිමාල කියන්නේ. දරුණු මිනිමරුවෙක් ඉස්සර හිටපු. ඊට පස්සේ අරහත්ත්වයට පත් වෙච්ච උත්මේ. උන්වහන්සේට ළඟම කුළුපගු දායක පවුලක් හිටියා. ඒ දායක පවුලේ හිටපු ඒ ගෘහණියට දරුවෙක් හම්බෙන්නේ හිටියා. ඒ දරුවා භාගයක් එළියට ඒ කාලේ මේ ඔපරේෂන් කරන්නේ නැහැ නේ මිනිස්සු. භාගයක් එළියට ඇවිල්ලා දරුවාව එතනින් ඉහට දරුවාව එළියට එන්නේ නැහැ. මහා වේදනාවකින් දඟලනවානේ. උන්වහන්සේ පාරි වටනකොට අනේ ස්වාමීන් මේකට මොකක් හරි කරන්නකෝ කියලා ඉල්ලීමක් කළා. ඉතින් උන්වහන්සේ කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ විහාරට වැඩලා බුදුහාමුදුරන් ගාව තව ස්වාමීන් තථාගතයන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මගේ දායක පවුලකට මම මොකද්ද මේකට කරන්න කියලා. ඊට බුදුහාමුදුරුවෝ කිව්වා අඟුලිමාල සත්‍යක්‍රියාවක් කරන්න. මම කිසිම ප්‍රාණියෙක්ව මැරුවේ නැහැ කියලා සත්‍යක්‍රියාවක් කරන්න කියලා. මගේ ජීවිතේ මම කිසිම මේ මේ ජීවිතේ ලබාගත දාහින්දලා මම කිසිම ප්‍රාණියෙකුට හිංසාවක් පීඩාවක් කළේ නැහැ කියලා සත්‍යක්‍රියාවක් කරන්න කියලා. ඒතකොට උන්වහන්සේ අහනවා ස්වාමීන් මම ගොඩක් මේ මිනිස්සු මරපු කෙනෙක් නේ. නෑ අඟුලිමාල ඔබ ආර්ය ජාතියේ උප්පත්තිය ලැබපු දාපටන් කිසිම ප්‍රාණියෙකුට හිංසාවක් පීඩාවක් කළේ නැහැ කියලා මම ප්‍රත්‍යක්‍රියාවක් කරන්නේ. හරි ආර්ය ජාති උප්පත්ති ලැබපු දා කියන්නේ මොකද්ද? අරහත්ත්වයට පත් වෙන දා ඉඳලා. අරහත්ත්වයට පත් වෙන දා ඉඳලා කවදාකවත් උන්වහන්සේ කිසිම කෙනෙකුට අන්තරක් කළේ නැහැනේ. නේද? කියලා සත්‍යයක් ක්‍රියාවක් කරන්න කියලා. විශ්ව විශ්ව බලයේ ක්‍රියාත්මක වෙනවන්නේ සත්‍යයක් ක්‍රියාවලට. සත්‍ය කියන්නේ මහා පුදුම දෙයක්. විශ්වය විශ්වය උදියට කරු කරන්න පුළුවන් දෙයක් සත්‍ය කියලා කියන්නේ. උන්වහන්සේ ගිහිල්ලා අර ඒ ඒ ඒ කාන්තාව ළඟට ගිහිල්ලා සත්‍ය ක්‍රියාවක් කරනවා. මොකද්ද? මම මේ ආර්ය ಜಾති උප්පත්ති දාපු දාපටන් කිසිම ප්‍රාණියෙකුට හිංසාවක් පීඩාවක් කළේ නැහැ. ඒ සත්‍ය අනුභවයෙන් මේ ගෘහණිය සූපත් වේවා. ඒ කියනකොට මොකද උනේ? ඒ සත්‍ය ක්‍රියා බලයෙන් අර දරුවෝ ලැබුණා. ඔන්න ඕක තමයි කතාව. ඊට පස්සේ ඔකට පිරිතක් හැදුවා. ඒ පිරිත හැදුවේ බුද්ධ ආගමෙන්. ප්‍රශ්නයක් නැහැ. පිරිත්වල කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ ගණාක්ෂර පීරල ඒවා හදලා තියෙනවා. ඒවා හොඳයි. නමුත් මේක ඇත්ත தත්ත්වය අපි දැනගන්න ඕනේ. ඇත්ත தත්ත්වය දැනගෙන ඕනේ අපි වැඩ කරන්නේ. ඉතින් ළමයා හම්බ වෙනකොට පන්සල් ගිහලා ආවුදුනේ අඟුලිමාල පිරිත කියන්නේ. ඈ ඒක හොඳයි. ඒක ඉතින් අර සංස්කෘතියක් ඉදලා එදා පටන් අරගෙන ආවා. ඉතින් අපේ පන්සලේ ආම්දුර එහෙම ඒවටම ලෑස්ති කරගෙන තියෙන තියෙන දේවල් තියෙනවා බොහොම අනුකම්පාවෙන් ඒ එන අම්මා අම්මලට ඒක කරලා දෙන්න. ඒව වෙනම මේ කල සකස් කරලා ඒවට පිරිත් නූල් ඔතලා ඒව හරි ලස්සනට අර හිත හැදෙන විදියට ඒක කරන්න. නමුත් මේකේ ඇත්ත తත්ත්වය මේකයි. ඉතින් ඔබට ඔබට කරන්න පුළුවන් සත්‍යක්‍රියා මොකක්ද? ඔබටම කරගන්න පුළුවන්. ඕකට තව කෙනෙක් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔබ දන්නවනේ මූල හේතුව මොකක්ද කියලා මේකට. නේද? ඔබ කැමති මාතාවක් නම් ඔබට වේදනාවක් දැනෙනවා නම් ඔබට හිතන්න පුළුවන් එකම දෙක දෙයක් තියෙනවා මොකද්ද? මාගේ අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිම ආකාරයක මේ ආර්ය ජාති උප්පත්තිය ලැබපු දාපටමන් උන්වහන්සේ කිසිම ප්‍රාණියෙකුට හිංසාවක් පීඩාවක් කළේ නැහැ. ඒ සත්‍ය අනුභවයෙන් මට මේ යහපත් දරුපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕක තමයි අඟුලිමාල පිරිතෙන් කරන්න ඕන තමයි. අඟුලිමාල පිරිත හාමුදුරුවෝ කියන අවශ්‍යතාවයක් නැහැ. නමුත් ගතානුගතික සම්ප්‍රදායක් තියෙන නිසා ඒවත් කඩන්න හදන්න එපා. ඒවත් මේ සමාජයට උරුම කරගෙන යන්න නමුත් කරන දේ හරියට කරන්න. කරන දේ මොකද්ද කියලා තේරුම් අරගෙන කරන්න. තමන්ගේ ප්‍රාර්ථනාව තමන් සිද්ධ කරගන්න. අඟුලිමාල මහ රහතන් වහන්සේ විතරක් නෙමෙයි. තථාගතයන් වහන්සේ රහතින්වත් පවු නොකලසේක. ඒ සත්‍ය අනුභවයෙන් මට යහපත් දරුවකටක් සිද්ධ වේවා. ඕක තමයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. හරි බෞද්ධයෙක් නම් ඕක තමයි වෙන්න ඕනේ. බිම්බිසාර රජුගේ සෝතාපන්න වෙච්ච උත්මේ විමිසා රජුරුවන් අර හිරගේ දාලා ඈ වද හිංසා දෙද්දී උන්වහන්සේ එක මේක ප්‍රාර්ථනාවයි කළේ මොකද ප්‍රාර්ථනාව කියන්නේ උන්වහන්සේ බුදුහාම මේ ගිජ්ජකූට පර්වතේ බුදුහාමුදුරුවෝ වඩින හැටි බලාගෙන හිටියා. රහතන් වහන්සේලා පල්ලෙහාට වඩින හැටි උඩහට වඩින හැටි බලාගෙන හිටියා හිත සන්තෝෂයෙන්. කිසිම ආකාරයක ද්වේෂදායක දැනීමක් ඇති කරගත්තේ නැහැ තමන්ගේ පුතා කෙරෙහි. කකුල් පැලුවා, කකුල් පළ ලුණු දැම්මා. ඒත් කිසිම ඉන්සා පීලා හිතන්න හෙවත් හැදුවේ නැහැ. මොකද? තෙරුවන්ගේ ගුණ පීදී කර කර හිටියේ. මගේ තථා මාගේ තථාගත අමාමෑණියන් වහන්සේ මෙන්න මේ මේ ගුණ වලින් යුක්තයි. කියගේ අර තෙරුවන්ගේ ගුණ සිහි කර කර හිත පීතිමත් තියාගෙන හිටියා. කිසිම ආකාරයකට දරුවට අර දොරක් හිතුවේවත් නැහැ. ඉතින් ඒ තත්ත්වය තමයි අපි උදා කරගන්නේ. මේ තත්ත්වය තමයි ළමන්න උදා කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට යම් කිසි අවස්ථාවක දැනෙනවා නම් වේදනාවක් තෙරුවන්ගේ ගුණ සිහි කරන්න. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරන්න. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ අපි විතරක් නෙමෙයි සත්තු බව දැනෙන්නේ. සත්තුබ්බය අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒ තරම් තේජස්වෙත් උත්තමේ. ඒ තරම් මහා කාය බලයක් තිබිච්ච උත්තමේ. ඇතාගේ කුම්බස්තරේට අතින් ඇල්ල ඇතා මරලා දාන ශක්තියක් තිබිච්ච උත්තමේ. අර අඟුලි මාල කියන කාලේ එහෙම කතාවක් තියෙනවානේ කොසල් රජුරු අසු මේ අසද්දුස මහා දානය දුන්න අසද්දුස මහා දානය කියලා කියන්නේ ඒ කාලේකම හැම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා sorry භික්ෂු භික්ෂුණී සංඝයා වහන්සේ බුද්ධ ප්‍රමුඛ සියල්ලම වඩම්මල ඒ කාලේ දෙන හැම જાතියකින්ම ආහාර පාන වලින් සංග්‍රහ කරන එක. ඒකේ හැම රහතන් වහන්සේ කෙනෙක්ගේ පිටිපස්සේ මුතු කුඩයක් අල්ලගත්ත ඇතෙක් ඉන්නවා. ඒ තරම් මහා ලොකු දානයක් ඒක සාමාන්‍යයෙන් දෙන්න බෑ මම හිතන්නේ බුද්ධ බුද්ධ කාලේම දාන දෙකයිද කොහෙද එකයි හරි දෙකයි හරි දීලා තියෙන්නේ. ඒක දෙන්න බෑ ලේසියෙන්. කජේ ගෙවුම් දරන්න දෙන්නම් බෑ. ඒතර හැම රහතන් වහන්සේ කෙනෙක්ගෙන් පිටිපස්සේ මුතු කුඩයක් අල්ලගත්ත අපේ කියනවා. දැන් මොකද උනේ දැන් දාන වැස්ති කරලා ඔක්කොම කරලා ඉවරයි ඒක ඇතෙකුට මද කිපුණා. මද කිපිලා දැන් මද කිපුණාට පස්සේ අත දඟලනවනේ. ගහනවනේ අරමෙව කරනවනේ. ඉතින් මේක ඉතින් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කිව්වලු ස්වාමීනි මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා මම මට මේ දාන්නේ දී ගන්න බැරි වේද කියලා මහරජ ප්‍රශ්නයක් කරගන්න එපා ඒ යතාව අඟුලිමාලගේ පිටිපස්සෙන් තියන්න කියලා අර මදකින් වේට බත අඟුලිමාල මහරහතන් වහන්සේ පිටිපස්සට සද්දයක් පිටිපස්සට මුදුන් දෙල්ලගෙන ඇයි දන්නවනේ මේ කවුද කියලා සෝඳින් අඳුර ගන්න බලන්න මේ කවුද කියලා ඒ තරම් මහා කාය බලයක් තිබෙන්නේ උත්තමයි ඒ වගේම තමයි සීල බලය උන්වහන්සේ කරගත පාප කර්මයට උන්වහන්සේ පාරේ වඩිද්දී ඈ කොහෙට හරි ගලක් ගැහුවොත් මේ ගල ඇවිල්ලා උන්වහන්සේ කොල්ලි වදිනවා. නැත්තම් පාත්‍රේ වදිනවා, ඇඟේ වදිනවා. ඇඟ තුවාල කරගෙන පාත්‍ර බින්දගෙන හැමදාම විහාරෙට එන්නේ. කවුරුත් ගහනව නෙමෙයි. කවුරු හරි ගලක් ගැහුවොත් මේක අර රිෆ්ලෙක්ටර්ලා ඇවිල්ලා වදිනවා අර කරපු පාප කර්මයට. ඇයි මේක පරිසම් දෙන්නත් එපා? ඇයි දැන් මේ ආත්මෙන් ඉවරයිනේ? කොහෙන් හරි ඇදිලා එන්න එපා ඒවා. ඒ වැනිලා වදිනවා. වැදිලා පාත්‍ර බින්දෙන උඩු පලාගෙන ගෙදර විහාරයට එන්නේ. ඒත් උන්වහන්සේ කිසිම ආකාරයෙන් කිසිම ප්‍රාණියෙකුට හිංසා පීඩාවක් කරනවා කිසිම නැහැ. මේ සත්‍යානුභවයෙන් මට යහපත් දරුවෝ ගොඩක් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරද්දී මේ විශ්වයේ කියන විශ්ව බලය ක්‍රියාත්මක වෙනවා කිසි කතාවක් නැතුව. ඒකයි අපි රහතන් වහන්සේ ගැන හරියට දැනගන්න ඕනේ. ඔබ ඔබගේ දරුවට රහතන් වහන්සේ එක රහතන් වහන්සේ කෙනෙක් ගැන කියලා දෙන්න තියෙනවා. ඒ ඔබ ඔබ කියන කෙනා තියෙනවා. මෙයා හිතලා බලන්න. ඔබ සුපර්මෑන් ගැන දන්නව නේද ඔක්කොම? මේ මේවා හරීම මේ මේ මේ මේ මේ தත්ත්වය නිසා තමයි ඔය ප්‍රශ්න ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. ඒ කාලේ හිටපු රහතන් වහන්සේ කෙනෙක් ගුණ ගුණ කලඹ. බින්දු මාත්‍රයක් වශයෙන්වත් අපි දන්නේ නැහැ. ඒතර අපේ ජීවිතවල වීරිය වෙන්නේ කවුද? මේ තුට්ටු දෙකේ නිලියෝ, නළුවෝ. තමන්ගේ පෞල් ජීවිතවත් හරියට ආරක්ෂා කරගෙන යන්න බැරි මේ තුට්ටු දෙකේ මිනිස්සුම තමයි ජීවිතේ වීරය වෙලා තියෙන්නේ. අහලා බලන්නක මේ ළමයින්ගේ ජීවිතේ ළමයින්ගේ වීරය කවුද කියලා. තමන්ගේ තාත්තවත් නෙමෙයි අඩුම ගන්න. හ්ම් නේද? වන් ඩයිරෙක්ෂන් කියයි නේද? ඔය ඔය කට්ටිය තමයි බලන්න ඔය ගිහලා මේව ගහගෙන ඉන්නේ ළමයි. හරිම ගේද ජනකයි. හරියද? ප්‍රශ්නේ මේ බෞද්ධ ළමයි. අන්‍යගමික ළමයි නම් ප්‍රශ්නයක් නැහැ. අන්‍යාගමික මේ මේ අන්‍යාගමික ආගම නැති අන්‍යාගමික නෙමෙයි. මේ ගොඩක් මිනිස්සුන්ට ආගම නැහැ. යන්තම් හරි ආගමක් දිනනවා කමන්නේ නැහැ. අනුදර මුස්ලිම්ලා ඒක කමන්නේ. මොකක් හරි එකක් උගන්වනවනේ ඒකේ. හරි දෙයක් මොකක් හරි උගන්වනවනේ නරක දේවල් උගන්වන්නේ නැති. ඉතින් වීරිය වෙන්නේ එතන අන්තිමට මේ මිනිස්සු. මොකද ළමයට වීරියක් වෙන වෙන දන්නේ නැහැ නේ කවුරු. ඈ? මෙයා හිතලා බලන්න මොන තරම් මේ අපි අපි අපි විසින් අපිව දීලා කරගෙන තියනවද කියලා. අපේ දරුවන්ට අපේ දරුවන්ට උගන්වන්නේ නැහැ අපේ රහතන් වහන්සේලගේ රහතන් වහන්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ මොන තරම් උත්තම පුරුෂයෙක්ද කියලා කවුද දන්නේ කිසිම කෙනෙක් දන්නේ නැහැ උන්වහන්සේගේ චරිත කතාවක බින්දු මාත්‍රයක් දන්නේ නැහැ. ඉතින් අපි කොහොමද සංගරත්නය කියලා වඳින්නේ කාටද? ඉතින් අපේ ළමයි හිතාගෙන සංගරත්නය කියලා පන්දර ඉන්න ආමුදුරු ගැන. ඊට පස්සේ ළමයිත් මහා විකාර හිතා ගන්නවා. ඔබ ඉගෙන ගන්න සාරිපුත්‍රයන් වහන්සේ ගැන. ඔබ මොනව ඉගෙන ගත්තත් වැඩක් නැහැ සාරිපුත්‍රයන් වහන්සේ ගැන දන්නේ නැත්තම්. ඔබ මොකෙක් වෙන්නද හදන්නේ? ඔබේ රෝල් මොඩල් එක මොකක්ද? නිකන් එක එක මොහොතක් සාරිපුත්‍රයන් වහන්සේ ගැන එක මොහොතක් තී කරගත්තා මම මම හාමුදුරුවෝ නමකට වඳින හැටි ඔබ දැකලා ඇති සමහර වෙලාවට. මාත් දෙක ඉන්නයි. මම නළල විමතිලා වඳින්නේ. මොකද මම වඳින්නේ කාටද කියලා මම දන්නවා. මම වඳින්නේ මහා සාරි